පින්වතුනි පසුගිය දිනෙහි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන මාර්ගාංග තුන පිළිබඳව ඉතරද කිව්වේ සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ පිළිබඳව ඊළඟට එනම් කතා කරමු. සම්මා වාචා කියන්නේ ඒ වචනාර්ථ වශයෙන් ගත්තොත් උද වචන යහපත් වචන කියන අදහසක් ඉතිරෙයි. ඒ සම්මා වාචාව විස්තර කිරීමේදී චේතනා සම්මා වාචා ක්‍රියා සම්මා වාචා විරති සම්මා වාචා කියන මේ ಗುಣ පිළිබඳව දැනගතියි. චේතනා සම්මා වාචා කියන ඒක සම්මා වාචා කියන වචනය පිළිබඳ අදහස සැලකනවා නම් අපි කියන එක තේරුම හොඳ වචන යහපත් වචන. ඒ යහපත් වචනේ කියන ඒවා කථාග්‍රහීත්වයෙන් කථා කරන්නේ යහපත් වචනේ කතා කිරීමේදී ඒ කතා කිරීමේ චේතනාව උපදින්නට ඕනේ. යහපත් වචන කතා කිරීම වශයෙන් ඇතිවන්නා වූ චේතනාව චේතනා සම්මා වාචා. දැන් දර්ශන වශයෙන් මා මේ පින්වතුන්ට මේ අවස්ථාවේදී කතා ඒ කතා කිරීමේදී කොරිනවා සිතක් සමග ඒ සිත මේ ක්‍රියාව සිදු කිරීමට අවශ්‍ය වෙන චේතනාවෙන් යුක්තවයි ඇතිවන්නේ. කතා කිරීමේ චේතනාව නැතුව ඒ කතා කිරීම ක්‍රියාව සිදුවන්නට බෑ. අනේ කතා කිරීමේ ක්‍රියාව සිදුවන්නේ මේ චේතනාව උපදින නිසා. දැන් එහෙම සැලකපොයි මේ චේතනාවෙන් යුක්තව කරනු ලබන ක්‍රියාව නිසා රැස් වෙන්නේ කුමක්ද? මොනවා හරි රැස් වෙනවනේ. මොනවාද රැස් වෙන්නේ? කර්ම. කර්ම රැස් මොන කර්මද? කුසල කර්ම. නැත්නම් පුණ්‍ය කර්ම. ඒක රැස් වෙනවනේ. චේතනාව නැවත නැවත නැවත නැවත සිතක් සමග උපදිනවනේ. ඒ චේතනාව උපදින නිසා මේ යහපත් වචන කතා කිරීම වශයෙන් කෙරෙන මේ ක්‍රියාව සිදු වෙනවා. ඒතරේ ක්‍රියා සාධක ශක්තියව පවත්නා චේතනාව චේතනා සම්මා වාචි. මේ චේතනාවේ කියන ධර්මයක් ධර්මයක් කීවේ චෛතසික ධර්මයක්. ඒ චේතනාව අපට පෙනෙන එකක් නෙවෙයි. මේ චේතනාව පිළිබඳව සලකාගත ගන්නට තිබෙන්නේ මනෝද්වාරික සිත් වලින් අරමුණු කරන එක පමණයි. දැන් කාහටවත් සිතාගන්න පුළුවන් මේ කතා කිරීමේ චේතනාව උපදින නිසා තමයි මේ ක්‍රියාව සිදුවන්නේ. ඒ චේතනාව මනෝ විඤ්ඤය ආරම්භ. ඉසක චක්කු විඤ්ඤය හෝ සෝත විඤ්ඤය, ධාන විඤ්ඤය, ජීවහා විඤ්ඤය, කාය විඤ්ඤය කියන ඒ චක්කු සෝත ධාන ජීවහා කාය කියන ద్వාරයකට අරමුණු වෙන එක නෙවෙයි. ඒක මනෝද්වාරික සිත් වලින්ම ගත යුතු ධර්මයක්. චේතනාව. චේතනාව වුණත් මේ චිත්තයිසික කියන ධර්මය එහෙමනේ දැනගන්නට තියෙන්නේ. දැන් ඒ චේතනා සම්මා වාචා. ඒ චේතනා සම්මා වාචා කියන ඒ නාම ධර්මයේ නිසා කියවෙන නිකුත් වන යහපත් වචනෙයි කියන ශබ්ද ඇති වෙනවා කියන්නේ නිකුත් වන්නේ ශබ්ද තමයි. ඒ ශබ්ද හුදු ශබ්ද මාත්‍රයක් නෙවෙයි. ඒ ශබ්ද වලින් කියවෙන වචන වචන කියන්නේ කෙනෙකුට ආසා අදහස් අදහසක් ගන්නට පුළුවන් වචන සමූහයක් කියවෙන්නේ. මේ හුදු නිකම්ම එකකට එකක් සම්බන්ධ නැති වචන නෙවෙයි. යම් සම්බන්ධයක් ඇතිව වාක්‍ය වශයෙන් එහෙම ඇතිවන වචන සමූහයක්. ඒකෙන් අසන්නා අදහසක් ඇති කරගන්න. ඒ වචන වලින් කියවෙන අදහස තේරුම් ගන්න. අන්න එහෙම ඒ කියවෙන ඒ යහපත් වචනේ කියා දක්වත හැකි ඒ ශබ්ද සමූහයෙන් යුක්ත ඒ ශබ්ද පිටකිරීමේ යම් ක්‍රියාවක් සිදු වෙනවනේ ඒක තමයි කියන්නේ ක්‍රියා සම්මා වාචා ඒක ක්‍රියාවක්. ක්‍රියාවක්. ඒකන චේතනා සම්මා වාචා ක්‍රියා සම්මා වාචා. මේ දෙකම නෙවෙයි මෙතනට ගන්න. සම්මා වාචා කියන විරති চৈতසිකය නැත්නම් ඒ මාර්ගාංගය විස්තර කිරීමේදී සම්මා වාචා යන්ෙන් දක්වන්නේ විරති සම්මා වාචා. ඒ විරති සම්මා වාචා කියන්නේ මුසාවාදා වේරමණී, විසුනා වාචා වේරමණී, කරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී කියන මේ සතර වාග් දුස්චරිතයන්ගෙන් වැළකීමේ ධර්මය. ඒකට විරති කියන්නේ. සම්මා වාචා විරති. ඒ නිසා ඒ සම්මා වාචා කියන මාර්ගාංගය වඩන ඒක වැඩි යුතුව තිබෙන්නේ పూర్ව භාග වශයෙන් పూర్ව භාග වශයෙන් කීවේ මාර්ගසිත උපදින්නට කලින් මාර්ගසිතේ ඇතිවන්නේ මේ ධර්මය මාර්ගාංගයක් වශයෙන් නිර්වාණය අරමුණු කරගන්න. పూర్ව භාග වශයෙන් මේ සම්මා වාචා විරතිය උපදින්නේ ඉදිරමිතව්‍ය ධර්මයන් අරමුණු කරගන්න. ඉදිරමිතව්‍ය ධර්මයේ කියන්නේ බොරුව, කේලම, පරුස වචනය, හිස් බස කියන මේවා තමයි එතකොට අරමුණ ගන්න. ඒන් වැළකීමකුයි කරන්නේ. බොරු කියන්නට අවස්ථාවක් ලැබෙන කල ඒ බොරුව නොකියා එය බොරුවක් බව හවම් ගන්න. ඒ නිසා බොරුව නොකියා එයි වළකී. කේලම කියන්නට අවස්ථාවක් ලැබෙන කල ඒ කේලමෙන් බලකේ මුඛ්‍යා බල. පරුෂ වචනයක් කියන්නට සමහර විටක සිත කලු පරුෂ වෙන අවස්ථාවක් තිබෙනවා. මේ පරුෂ වචනේ කියන්නේ ඒ සිතේ තරහවෙන් කෙනෙකුට මේ ගුණ බල්ලා කියා ඒ විදිහේ කතා කළත් ඒ පරුෂ වචන. පරුෂ වචන. ඉතින් එහෙම දෙයක් කියන්නට හෝ සිත හිතේ ඒ தત્ත්වය ඇති වුණා. දුකියා වලකිනවා තමයි. ඒ කියන්නට අර අවස්ථා එනකොට දුකියා වල එක එක එවිට සම්මා වාචා විරතිය ලැබෙනවා. එහෙම හැර සමහර විටක Taman කතා බහ කරමින් සිටින විට යහපත් දෙයක් Tamanට මෙලව පරලොව දෙකටම යහපත පිණිස පවත්නා දෙයක් පිළිබඳව කතා කරනවා නම් ඒ ඥානාන්විත කතා කියේ. එහෙම නෙවෙයි. බුදු විනෝදය කතා. විනෝදයෙන් සලකාගෙන කරන හිස් වචන තිබෙනවා හිස් හිස් කතා කරන හිස් වචන කතා කරන. එහෙම කතාවක් කරන්නට සිත ආවා. කෙනෙක් ඒක නවත්ත ගන්නවා මේක මම කිසි වැඩක් නැති එකක් කියන්න දෙයක්. අන්න එහෙම අවස්ථාවලදී සම්මා වාචා විරතිය චිතුමි. ඒකට ඒ ඒ නවත්වා ගැනීම කරන්නේ කොහොමද? ඒ අවස්ථාවේ තමාට සිහිය ඇති වෙනවා. සිහිය නැතිව ඉතිහානම් යනවා ඒ ගමන දිගට. සිහිය ඇති කරගන්න. ඒ හේතුවෙන් තමන් නැවතී. ගියේ නෑ යහ. අනේ අකුසල ක්‍රියා විශේෂයි. තමන්ගේ ගමන එහෙම යවන්නේ නැතිව නවත්වන ගතිය සිහිය තිබෙනවා. යෙතිබෙනවා සම්මා වාචාව එතකොට උපදින ඒ සියයක් සමග උපදිනවා සම්මා වාචා කියන විදිහ. ඒක ගුරු කීමෙන් දැලකීම, කේලාම් කීමෙන් දැලකීම, හිස් වචන, ගුරු පරස වචන කීමෙන් දැලකීම, හිස් වචන කතා කිරීමෙන් දැලකීම කියන මේ අවස්ථා හතරකදී සම්මා වාචා විරතිය පූර්ව භාගයේදී උපදිනවා ඒ වස්තුව ආරම්භ කරයි. ඒ දියුණු කරන දැන් ඒ දියුණු කරනවා කියන්නේ අපි කියන්නේ ඒ දියුණු කිරීම කුමකින්ද කරන්නේ? ඒ දියුණු සීලයෙන්ද කරන්නේ? ඒ සීල් වඩනවා කියන්නේ සීලය පරිපූර්ණ කරන සම්පූර්ණ කරනවා කියන්නේ ඒ සීල් පිරීමයි කියන එකෙන් අදහස් කරන්නේ. ඔය වගේ අවස්ථාවලදී ඒ වාට ඉඩ නොලැබෙන පරිදි ඒයින් වළකිනේ. ඒකෙන් තමයි සීලයක් රැක්කා. එහෙම නැත්නම් මොකද වුනේ? බොරු කීමේ ශික්ෂාපදය සමාදන්ව සිටියා. බොරු කීමට අවස්ථාව පැමිණි කල බොරුවක් කීවා. තමන් ශික්ෂාපදය කැඩුවා දෙන්න. ඒ නිසා තමයි සීබිල්ල ගත්තා. එහෙම අවස්ථාවක් පැමිණි කල තමන් ඒ වැලකීමෙන් සිදු කළේ කුමක්ද? තමන් සමාදන් වූ ඒ ශික්ෂාපදය රැක්කා. ඒ සිල් රැකීම. අන්න ඒ විදිහට ඒ සම්මා වාචා විරති සම්මා කම්මන්ත විරතිය සම්මා කම්මන්ත විරතිය දක්වන්නේ ඒ පිළිබඳවත් කියතෙහි චේතනා සම්මා කම්මන්ත ක්‍රියා සම්මා කම්මන්ත විරති සම්මා කම්මන්ත චේතනා සම්මා කම්මන්තේ කියන්නේ යහපත් දේවල් අපි කරන ක්‍රියා කරන හොඳ වැඩ කරන ඒවා චේතනා සම්මා කම්මන්ත. කියන්නේ එතන චේතනාව යෙදෙන්නේ. ඒ චේතනාව දක්වන්නට පුළුවන් මේ යහපත් කර්මයක්, කර්මාන්තයක් දෙයක් සිදු කිරීම වශයෙන් උපන් චේතනාවක්. ඒ නිසා ඒක චේතනා සම්මා කම්මන්ත. දැන් ඔය වතාවක් කිරීම ආදිය නැත්නම් අපි කියමු මාර්ගෙහි එක කොනක සිට එක පැත්තක සිට අනිත් පැත්තට යහ ගන්නට බැරිව මේ කය වාරු නැති නැත්නම් ඇස් පේන්නේ නැති ඒ වගේ කෙනෙක් අපට දක්නට ලැබෙනවා. ඔහු කෙරෙහි අනුකම්පාව කරුණාව උපදවාගෙන අපි එතනත්තාට අත්ලක් සපය අල්ලාගෙන හෝ එතනින් මගින් දිය නැතිව එහාට යන්නට සලස්වනවා. ඒ අප කලේ අපට ඒ බඳු ක්‍රියාවක් සිදු කිරීමට චේතනාවක් උපන් නිසයි මේ ක්‍රියාව අප සිදු කළේ. මේ චේතනාව ඒ ක්‍රියාව සිදු කිරීමට උපයෝගී වූ චේතනාව. එය ක්‍රියා සම්මා කම්ම. එතකොට ඒ වගේ මේ කරපු ක්‍රියාව ඒක ඒ චේතනා සංඥා සම්බන්ධයි අර ඒ ක්‍රියාව සිදු කිරීමට උපයෝගී වූ චේතනාව. චේතනා සංඥා සම්බන්ධ. ඒ ක්‍රියාව ඒක ක්‍රියා සංඥා සම්බන්ධ. ඒ දෙකමත් නෙවෙයි මෙතෙන්දි කියන්නේ. මෙතන දක්වන්නේ විරති සම්මා කම්මං. විරති සම්මා කම්මන්තය බුදුරජාණන් වහන්සේ වදාළේ පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී ආමේසු විචාචාරා වේරමණී ඒ තුන් වශයෙන් භික්ෂුන් වහන්සේ පිළිබඳව නම් අග්‍රඥචර්යා වේරමණී එහෙමයි ගන්නට වන්නේ එහෙම ඉදිරියන්නේ ඒ කාය දුස්චරිත තුනේ වැලකීම කරනවා දැන් මේ වැලකීම සීල් රැකීමෙන් සිදුවන දෙයක්. සීල් රැකීම. එහෙම අවස්ථා පැමිණි කල්හි තමන් මේ වරද නොකොට එයින් වළකිනවා. සමාදන් වූ ශික්ෂාපදයේ සලකාගෙන වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ වයස, ධන උගක්කම්, සම්බන්ධකම් ආදී නොයෙක් ඒවා ගැන සලකලා එයින් වළකිනවා. එහෙම වළකින අවස්ථාවේදී උපදිනවා සම්මා කම්මන්ත විරක්ති. ඒකට එහෙම උපදින්නට සිහිය ඕන. එහි ඊට වැටෙන්නට නොදී තමන්ට කරුණ මතක් කර දුන්න හරි හැටියට ඒ කියන්නේ සිහිය එලවා ගන්නවා කියන්නේ සිහියද ඒ නිසා තමන් ඒ වරදට වැටුනේ නැහැ අනිත් එක සම්මා සම්මා ආජීවය. සම්මා ආජීවය දක්වන්නේ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. එහෙම ඒ ආජීවය පිළිබඳව දක්වලා තියෙන්නේ මේවා. ඉතින් මිත්‍යා ආජීවය කියන එකට ඇතුළත් වෙනවා කලින් කියන ලද සත්‍ය දුස්චර්ය. සමහරු සතුන් මරන්නේ විනෝදයට. සතුන් මරනවා විනෝදයට දඩේට යන්නේ. විලිබාණ්ඩයක් ඇන්ග්ලින් කියන්නේ ඒ විනෝදයට සතුන් මරන. සමහරු සතුන් මරනවා ද්වේෂය ආදී ද්වේෂය නිසාම වුන් කෙරෙහි වෙන මමනාපය නිසා සතුන් මේ විදිහේ සතුන් මැරීම තිබෙනවනේ. එහෙම නෙවෙයි කෙනෙක් සතුන් මරන්නේ Tamanගේ ජීවිකාව සඳහා. අන්න ඒ තැනත්තාගේ ආජීවය අතිරිසියි. එයාගේ ආජීවය මේ සීපැත්ත භජනය කරන ආජීවයක් නෙවෙයි. එයා මිත්‍යා ආජීවයෙන් ජීවත්. ඒ කියන්නේ මිත්‍යා ආජීවය. ඒ වගේ සොරකම් කිරීමෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ විත්‍යාදී. අනේ විදිහට සත්‍ය දුෂ්චරිත කීවේ සතුන් මරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම, කේලාම් කීම සමහරිනුයි. සමහරු එකිනෙක කෙනාගේ තිබෙන ඒ ඒවා එකිනෙක කෙනාට කියලා ඔවුන්ගෙන් යකනවා. සමහර ඉන්නවනේ කේලම් අහන්නත් ලැස්ති අය සිටිනවා. ඒ නිසාම කේලම් කියන්නටත් මිනිස්සු ඉදිරිපත් වෙනවා. එහෙම ඉදිරිපත් වෙලා කේලමෙන් Tamange ජීවිතාව කරගන්න අය සිටිනවා. සමහර ස්ටෝක කාර්යාලවල එහෙම නැත්නම් ලොකු ඔය මේ කර්මාන්ත ශාලාවල ඉතින් සමහර විට ඔය නායකයින්ට ප්‍රධානීන්ට කියලා කියන්නටමත් පිරිස් ඉන්නවා වෙනවා. ඉතින් ඒ අය තමන්ගේ ජීවිකාව සඳහා කේලම පාවිච්චි කරනවා. සමහරු කිස්පස්. නිකම් කිසි වැඩක් නැති කතා කියලා ජීවිකාව කරගන්න හැදිනවා. අනේ විදිහට ඒ ජීවත් වීම සඳහා ජීවිකා සඳහා ඒ දුෂ්චරිත සති යම් කිසිවක් කරනවා නම් ඒ තනත්තාගේ ජීවිතාව මිත්‍යා. ඒ නිසා ඒක මිත්‍යා ආජීවයක්. ඒ වයින් වලකිනවා නම් සමහර විටක එය ඇතැම් දවස්වල ඒ ඇයිට උපදින්නට බැරි නෑ. සමහර සමහර ඔය මේ ගැට කපන්නු වෙසක් දවසේ එයින් වැරකිලා ඉන්නවා. විසක් දවසේ ගැට කපන්නේ නැහැ. අද වගේ දවසක මාර්ග කරෙන්නේ නැහැ. සමහර විට සිල් සමාදන් වෙන්නත් බැරි නැහැ. එතකොට එයා එදා තමන්ගේ ආජීවය නරක කරගත්තේ නැහැ. එයා මිත්‍යා ආජීවයෙන් හිතා වැළකුණා. සමහර විටක මසුන් මරන්නට යන අය වෙන කරුණු ගැන සැලකලා නෙවෙයි. මේ කළ යුතු එකක් නොවේ කියා සැලකාගෙන. ඒ ජීවත් විය යුතු නොවේ කියා සලකාගෙන එදාට ඒ සතුන් මැරීමෙන් වළකිනවා නම් එදා Taman මිත්‍යා ජීවයට අසුවන්නේ නැහැ. මිත්‍යා ජීවය. ඒකට එහෙම හිතලා කල්පනා කරලා සලකලා Taman එයින් වැළකුණා නම් එතෙන්දී සම්මා ආජීවය කියන්නේ පොඩි අවස්ථාවක්. අන්න ඒ විදිහට. අනිත් එක ජීවනගේ මිත්‍යා ආජීවය වෙනවා නොකල යුතු වෙළඳාම් රසක් බුදුරජාණන් වහන්සේ වදාළා. මජ්ජවන්ත්‍යා මජ්ජවන් සත්ත්වනිජ්ජා සත්ත්වනිජ්ජා මංසවනිජ්ජා මජ්ජවනිජ්ජා විසවනිජ්ජා. එහෙමනේ සත්‍ය කියන්නේ ආයුධ වෙළඳාම්. සතුන් දැන් එතන ඔය වහල් වෙළඳාම ගැනයි සඳහන් කරන්නේ. ඒ වෙන කාරණා. ඒ සතුන් මස් පිණිස ඇති කරලා වෙනදාම ඕ මස් වෙනදාම ඒ මාංශ වංජා කියලා එන්නේ. ඒක විස්තර කරන තැන්වලදී විස්තර කරන්නේ මස් පිණිස සතුන් ඇතිකොට විකිනීම කියලා. එහෙම දක්වලා තිබීමෙන් මස් වෙලඳාම ඊයින් අයින් කරලා තියෙනවා. නමුත් මස් වෙලඳාම වුණත් ගත්තට ඒකන වරදක් නැති. දෙකක් වල තිබෙන්නේ එහෙමයි. මාංශ වනිච්ඡා කියන එක මස් පිණිස සතුන් නැතිකොට විකිණි. මධ්‍ය වනිච්ඡා කියන්නේ මක් ද්‍රව්‍ය. මක් වන දේවල්. අවරක් වූ විකිණි. විස වනිච්ඡා විස වර්ග වෙනවා කියන්නේ. මේ වෙනදාන් පස්සේ නොකල යුතු වෙනදා සත්‍ය කියලා. ඒවා යමෙක් කරනවා නම් ඒ තනස්කාගේ ආජීවය අපිරිසිදු විද්‍යා ආජීවය. එයින් වැළකීමවා නම් ඒ වැළකීම සම්‍යක් ආජීවය. වැළකීම නිසා වම් සම්‍යක් ආජීවය. අනේ සම්‍යක් ආජීවය ඒ විදිහට ඒ ඒ අවස්ථාවේදී තමන්ගේ සිතෙහි ඒ වැළකීමන්නා වූ ඒ ඒ වස්තුන් අරමුණු කොට ඇතිවේ. කාමාවචර කුසල් සිටි. පූර්ව භාග වශයෙන් ඒ ආදී එතකොට මේ ඒ විරති සම්මා ආජීවයයි මෙතෙන්දී අපි ගන්න. නැත්නම් තමයි ජීවිකාව යහපත් වේ කරගන්නවා කියන්නේ. කරගන්නවා. ඒක ක්‍රියා සම්මා ආජීවයයි. ඒ යහපත් ක්‍රියාවන් මේ විදිහේ ජීවිතාව සඳහා හොඳ යහපත් විදිහට ජීවිතාව සිදු කර ගැනීම පිළිබඳව පවත්නා වූ චේතනා චේතනා සම්මා ආජීව. මෙතන ගන්නේ විරති සම්මා ආජීවය ඒකීවේ ආජීවය පිණිස කරන වැරදි ක්‍රියාවලින් වැළකී. දැන් ස්දීයන් පිළිබඳව එහෙම දක්වා අපිට. භික්ෂුන් වහන්සේ පිළිබඳව ඊට වඩා කරුණ වෙනවා. ඊට වඩා කම් වෙනවා. ඒ මොකද වික්ෂුන් වහන්සේට කියනවා ආජීව පාරිශුද්ධි සීලය. ආජීව පාරිශුද්ධි සීලය ඒ චතුපාරිශුද්ධි සීලයන්ගෙන් එකක්. මේ චතුපාරිශුද්ධි සීලයන්ගෙන් එකක් වූ ආජීව පාරිශුද්ධි සීලය රත්නා වික්ෂුන් වහන්සේ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිතං කප්පේ මිත්‍යා ආජීවය අත්හැරලා සම්්‍යක් ආජීවයෙන් තමන් වහන්සේගේ ජීවිතය පවත්වාගෙන යනවා. ඒකට විත්‍ය ආජීවය කියන්නේ කුමක්ද? එතන. වික්ෂු ජීවිතයට නොගැලපෙන කවර හෝ දෙයක් කොට තමන් ජීවත් වෙනවා නම් ඒ ජීවිතය වික්ෂු ජීවිතය විත්‍යා ආජීවයෙන් ඉතින් ඒක විසුද්ධි මාර්ගයේ බොහෝම විස්තර කරනවා බුදුරජාණන් වහන්සේගේ විනය දේශනා අනුව කුහනා ලපනා මේ මිත්‍තිකතා ලාභේන ලාභම් විජිගීෂණතා ඔය ආදි වශයෙන් රාශියක් ලක් කරනවා ඒවා ඔක්කොම මේ විස්තර කරන්න දුන්නා නෑ එයින් වෙනින් දැන් අපට සාමාන්‍ය මුවක් තේරුම් ගන්න පුළුවන් වික්ෂින් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතාව කර ගැනීම සඳහා මුකල යුතු දේ මොනවද? මොකද වහන්සේ ගිහියෙකු නෙවේ. ඉතින් ඒ නිසා ගිහියෙකු තමන්ගේ ජීවිකාව සම්‍යක් ආජීවය කියන යහපත් ජීවිකාවක් කරගන්නා ගිහියෙක්ගේ ඒ தත්වයන් වික්ෂුන් වහන්සේට ප්‍රමාණවත් නැහැ. මේ ගිහියෙකු වෙරහෙළඳාම කියදෙනවා. ඒක මිත්‍යා ජීවියක් නෙවෙයි. අර වැරදි වල මාර්ගයෙන් වැළකී මේ විවර විරවද්‍ය දෙලෙහෙල දාම් වල යෙදෙනවා. ඒ යෙදෙනකොට සමාජයේ දෙලෙහෙල දාම් කිරීමත් ඒ වෙනදම් කරන ද්‍රව්‍යයන්ගේ වශයෙන් සැලකෙන විට විද්‍යා කියන විද්‍යා වෙනදාමකට නෙවෙයි ඒ වෙළඳාම් කරන ආකාරය නිසා Taman මිත්‍යා ආජීවයට වැටෙන්නට පුළුවන්. නැත් වෙනවනේ. වෙන්නේ දැන් එදෙනකොට අඩුව කියලා දෙනවා ගන්නකොට වැඩි බරක් Tamante එන්නයි ගන්න. එහෙම ගලනම් කරනවා. ඒ වගේ මේ මිනි සකස් කරගෙනත් තියෙනවා ලිපියේ. ඉතින් එහෙම කරනවා නම් වෙනදාම කියන එක ඒ වෙනදාම කියන වචනය ගතව වෙනදාම ධාර්මික ජීවිකාවක් කියලා දක්වනවා. එන්නේ ඒ ධාර්මික ජීවිකාව ධාර්මික ලෙස කරන්නට ඕන. එහෙම නැතුව තුලා කූට මාන කූට ආදී වශයෙන් හොරකම. එතන විද්‍යාව. ඒකට ගිහි බෞද්ධ ජීවිතයකට නොගැලපෙන ජීවිතාව. ජීවිතේ තුන් ගන්න නැති. ඒක හේතු වස්තු ප්‍රකරණය කියනවා. එක මිනිසෙක් ඔහු ඉතින් ඉක්මනටම පොහොසත් වීමට බොල් වී ගෙනල්ලා ඒ බොල් වී මඩ ආදියක් සමග එකතු කරලා කලවම් කරලා මිනිසුන්ට විකුණුවා විකුණලා ලොකු ලාභ ලැබුවා ඔහු මැරිලා ප්‍රේතෙක් වෙලා දිලිගෙන දැවෙන බොල් වී තමන්ගේ හිස මත දාගන්න ප්‍රේතේ එක්ක දුක් විඳිනවයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා. ගිනිගෙනව ඒ ඒ පොල් වී ගිනි ගිනි ගන්නතේ. ඒව දාගන්නවා තමන්ගේ හිසට මේ. ඒකමයි දිගටම කරන්නේ. ඒ වෙනදාම කරනවා. ඒ නිසා මේ වෙනදාමේ කියන්නේ කොහොමද? ඒ මතය ධර්ම කරගන්න. නේද? එහෙම කළොත් ඒ කියන්නේ මොකක්ද? ඒ දැනත්තාට දිය යුතු දේ නෙදී ගත්තන් තමයි. ඔවුන්ගේ රුගෙන් යමක් පැහැරගත්තා, හොරෙන් ගත්තා. ඔහුට නොදැන. ඒක තවත් නරකයි. ඔහු දැනගත්තම එකක්. ඔහුගෙන් බලෙන් ගත්තම ඒ දෙය ගැන අරමංශයමගෙන් බලෙන් ගත්තා. මේ ඒ උන් දන්නේ නැහැ. හොරකම්. මනිනකොට කරන්නේ කිරණකොට කරනවා. ඉතින් ඒ වගේ සමහර විඥානේ මේ ඉඩමේ වැට පන්නන්නේ. රා නිින්දට යනකොට තිබුණු තැන නෙමෙයි වැට තිබෙන්නේ උඩේ වෙන තැන. එම් කරා ඉතින් ඒක ඔක්කොම දැනෙන්නේ. දැන් ඒවා කෙලික් කරනවා නම් ඒවා හොරකම තමගේ ජීවිකාව සඳහා කරනවා නම් ඒ මිත්‍යා ආජීවය ඒ නිසා මිත්‍යා ආජීවය කියන එකට ඒ බොහෝ දෙනෙක් අහුවෙන අපි මෙහෙම කලකට අපි යම් කිසි තැනක රක්ෂාවක් යෙදී සිටිනවා අපි කිය රජයේ රක්ෂාව රාජ සේවය කියන එකත් මේ හොඳ රක්ෂාවක් වෙනවා හොඳ ජීවිතාවක් කරගන්න. ඒ රාජසේවයන් වැරදි විදිහට කළොත් කෙනෙක් තමන්ගෙන් තමන් විසින් කළ යුතු ඒ යුතුයකම් කොටස හරියට ඉටු නොකර සම්බුරු කරලා තමන්ගේ වේතරේ ලබා ගන්නවා නම් ඒකත් හොරකම ඈ උපකාර ඒ ඒ කඩා ගන්න එක නෙමෙයි හොරකම එක ලේසියෙන්ම පේනවා. එහෙම නෙමෙයි. මේ කල යුතු වැඩ කොටසම කොට. ඒ හොරකම අන්න ඒ විදිහේ වැරදික. ඒ ඔක්කොම විත්‍ය ආජීවයට ඇතුළත්. මෙදී කියපු කරුණු හතක් අපි ගත්තම එකම නැති නේද? තව ඒකට ඈඳන්නට පිළිද. ඔක්කොම ඒ කරුණු හතට ඇතුළත් කර කැයි මෙන්න මේ මේ කරුණින් මේක අගස්ථාදානයට වැටෙනවා විවස්සේ. අන්න එහෙම දැන් භික්ෂුන් වහන්සේලාන් භික්ෂු ජීවිතයකට මුගලක කවර හෝ දෙයක් Taman සිදු කරනවා නම් මිත්‍යා ආජීවයේ කියන එකට වැටෙනවා. මිත්‍යා ආජීවයට වැටෙනවා. ඒක නිසා ඒ බොහෝම පරිස්සම් වෙන්න ඕනේ මහන්සිය. මොකද මොකටද මේ සීල ඕන කරන්නේ? ඊළඟ ප්‍රශ්නේ එක. එක සසර ගමනේදී අපට මේ මේ තැන්වල නැවති නැවතිත් යන්නට සිදු වෙනවා මේ ජීවිතයේදීම ඔක්කොම කටයුතු අවසන් කර නොගත්තු නේ කතං කරණීයං නාකරං ඉත්තත්ථාය කියා කියා ගන්නට පුළුවන් අපේත හැම දිනාම හැම්ින්නේ නැහැ ඒ නිසා සසර සැරිසරීමක් සිදු වෙනවා. ඒ සසර ගමනේදී වැඩි දෙනා යන තැනක් හැටියට දක්වන්නේ සතර අපාය. බුදුරජාන් වහන්සේ වදාරනවා මහණෙනි මිනිසුන් අතර මිනිසුන් වශයෙන් ජීවත්ව සිටින්නවුන්ගෙන් මෙරි වැඩි දෙනා උපදින්නේ නිරයෙහිය, ත්‍රිසන් අපායෙහිය, പ്രേතයන්ය. ඉතා සල්ප දෙනෙක් පමණක් නැවත මිනිසුන් වෙනවයි එහෙම නැත්නම් දෙවිව උපදිනවයි කියලා එහෙම දේශනා මිනිසුන්ට පමණක් ඒ සීමා කොට උන්වහන්සේ වදාළේ නැහැ ඊළඟට උන්වහන්සේ වදාළනවා මහණෙනි දෙවියන් අතර ජීවත් වන දෙවියන් වශයෙන් ඉපද දෙවියන් අතර ජීවත් වන අයගෙන් ඒ දෙවිවරුන්ගෙන් මෙරි වැඩි දෙනා උපදින්නේ දිවයෙහිය තිරිසන් අපායේ ගිය ප්‍රේතයන්ය. ස්වල්ප දෙනෙක්ය නැවත දෙවිවන්නේ නැවත මිනිස්ව උපදින්නේ ඒක මහන්සියදා. අංගුත්තර නිකායේ සූත්‍ර කීපයක් කියනවා කියලා බලන්න. දැන් එහෙම වදාරන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂව දැනගත්තේ කාරණා. වහන්සේගේ මේ එහෙම වෙන්නට ඇති එන්න පුළුවන් කියන එහෙම ප්‍රකාශ නෙවෙයි. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කොටයි ඒ වදාරන්නේ. ඉතින් ඒක එහෙම වන්නට කාරණේ මොකක්ද? ඒකට කරුණකුත් තියෙන්න ඕනේ. කරුණ තමයි මිනිසුන් වත් දෙවියන් වත් සීවත් ජීවිත ගත කරන්නෝ අඩුයි කියන්නේ. තමන් සම්පත් අතින් දිනුවේ. මේ පින් කියන ඒවාන් දෙරෙන්නේ සුඛස්සේක අධිවචන යදිදන් විඥා. ඉනේ යන්නේ සැපේට නම. ඒ නදහස් කරන්නේ කුමක්ද? සැප ලැබීමට නම් පින් පිරෙන්නට ඕනේ. සැප ලැබීමට පින් පිරෙන්නට ඕනේ. ඒ නිසා පින් කළ යුතුයි සැප සඳහා. අකුසලයේ පින් නොකලත් සමහර විටක Tamanta පින් කිරීමට ඊතරම් අවස්ථා මුලදී යන්නට පුළුවන්. එහෙම වුණත් අකුසල නම් නොකරම එයින් බලකින්නට ඕන. අකුසල් නොකල යුතුම දේ. පින් කරන්නට පුළුවන් හැම අවස්ථාවෙදීම කළ යුත්තක්. පින් කියන්නේ අකුසල් නම් කොයි අවස්ථාවකදීවත් නොකළ යුතුයි. මක්නිසාද මේ අවස්ථාව නිසයි මම මේක කළේ කියලා ඒ අකුසලයේ කියන අදිවීමක් වන්නේ නැහැ. සමහර විටක කියනෝනේ නීතියේ නම් තිබෙනවා මම ඔහුව මැරුවේ මගේ ආරක්ෂාවතේ මේ නීතියේ හැටියට ඔහුට තිබෙන සමාවක් තියෙනවා. ධර්මයේ හැටියට එහෙම එකක් නැහැ. මේ හැටියට මරුවා නම් ප්‍රාණඝාතය, ප්‍රාණඝාත අකුසලයි. ඒ අකුසලය සර්ව සම්පූර්ණව සිදු වෙනවා. ඒක විපාකයේ කවදා හෝ තමන්ට දෙමින්නටත් සිදු විය හැකියි. ධර්මයේ එහෙමයි. ඒ නිසා තව අත්හරින්නට අත්හරින්නට සමහර විටක සමහර පව්කම් කිරීම කෙනෙකුට ලොකු ආස්වාදයක් ලබා දෙන එකක්. ආස්වාදයක්. ඒ පව් කිරීමෙන් ලබන ආස්වාදයක් නැත්නම් කෙනෙක් පව් කිරීමට ඒ තරම් දිය කරන්නේ නැහැ. තාපෙහි ඇලෙන්නේ නැහැ. ඒ ආස්වාදය කැප කරන්නට සිදු වෙනවා පව කිරීම අත්හැරීම නිසා. බුදුරජාණන් වහන්සේ උගන්වනවා ඒ අත්හරින්නටයි අඬරහෝ කඳුළු සලා ලබන ආස්වාදය අත්හැරීමට තමයි බොහොම හිතට අමාරු. නමුත් ඒ හිතේ අමාරුව ඇති කරගෙන හරි ඒ වරදින් කලකිටේ කියන එක උගන්වනවා. ඒකෙදි పూర్ව භාග ප්‍රතිපදා වශයෙන් එසේ කළ යුතුයි. එහෙම කරලා ඒකට තමයි සීවත් කෙනෙක්. ඒ සීවත් තනත්තා සමාධිය උපදවාගෙන ප්‍රඥාව දියුණු කරගෙන විදර්ශනා ප්‍රඥාව දියුණු කරගෙන යම් කිසි අවස්ථාවකදී ඒ දිනු කරගත් සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මයන්ගේ ධර්මයන් නිසා ඔහුගේ సంతානෙහි මේ සම්මා විද්‍ය ආදී අංග සමුදායින් යුක්ත සිතක් පහළ වෙනවානේ නිර්වාණය දකිමින් අන්න ඒ අවස්ථාවේදී ඔය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ ධර්ම තුනම ඒ සිතක් සමග උපදනා අනිත් ධර්ම මෙන්න නිර්වාණය අරමුණු කරමින් ඒ ඉපදීම නිසා ඒ ප්‍රාණඝාතාදී අකුසල ධර්ම නැවත කවදාවත් නොසිදුවනසෙ ඒවා සමුච්ඡේද ප්‍රහාණයෙන් දුක්ය. ඒකද කරන්නේ ලෝකෝත්තර සිද්ධිය ඇතිවන්නා වූ ඒ විරතින් පිළිබඳව කියන්නේ සමුච්ඡේද විරති. සම්චේදය. විරතින් පිළිබඳව තිබෙනවා සම්පත්ත විරති, සමාදාන විරති, සම්චේද විරති කියලා විරතිය තුන්වැඩෑරුම් කොටස්. සම්පත්ත විරති කියන්නේ ශික්ෂාකාරෝ සමාදානයක් නැතිව Taman කිසිදු ශික්ෂාපරයක් සමාදන් වෙලා එම ආරක්ෂා කරනවා නොවේ. එහෙදී යම් යම් අවස්ථාවලදී ඒ වැරදි සිදු කිරීමට කරුණු යෙදී තිබුණත් තමාගේ වයස තමාගේ දැනුගත්කම් තමාගේ ඥාතිරිස් තමාගේ තවත් නොයෙක් කියන යම් සලකලා ඒ වරද කිරීමෙන් තමා කලකෝ එහෙම අවස්ථාවකදී ඇතිවන්නා වූ විරතිය දක්වනවා විරතියක් තමයි වැරදීමක් ඒක උපදින්නේ විරති චෛතසිකය ඒක සම්පත්ත විරති කියලා. ඒ ඒ වැලැක්ම දක්වනවා අවස්ථාවක් යෙදුණු කලෙහි ඒ වැලකීම කෙරෙනවා සමාදානයක් නැතිව. ඒ නිසා ඒකට කියනවා සම්පත්ත විරති. සමාදාන විරති කියන්නේ තම ශික්ෂාපද සමාදන්ව සිටින. සමාදන් කෙනෙක්. අන්න එහෙම ඒ විදිහ අකුසලයක් සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන කල සමාදන් වූ ශික්ෂාපදයේ ගැන සැලකලා. ඒ අකුසලේ බලය. එහෙම අවස්ථාවලදී ඔය සමාදාන විරතිය ලැබෙනවා. සංඡේද විරතිය කියන්නේ ලෝකෝත්තර සිතෙහි යන මාර්ග සිතෙහි ලැබෙන මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුනෙන් සිදුවන ඒ කවදාවත් නැවත ඒ අකුසල ධර්මයන් නොසිදුවන පරිදි එයින් ගැලකීම තමයි සමුච්ඡේද විරති. මේ විරතිය තුන් වදාරණයකට වෙනවා. මේ සමුච්ඡේද විරතිය ඇතිවන්නේ නිර්වාණය අරමුණු කරමින් මාර්ග සිටි. මාර්ග සිටි. අනේ මේ විරතියින් පිළිබඳව ඔය විදිහට දැනගන්නට ඕන. විරති සීලයට සම්බන්ධයි. ඒ නිසානේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන්ත මේ මාර්ග ධර්ම ඇතුල් කරන විට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ අංග තුනම ඇතුළු කරන්නේ සීලස්කන්ධයට නැත්නම් සීල ශික්ෂාවට. සීලය කියන එක ඊට වඩා විශාලයි. සීලය කියන්නේ මේ වැලකීම් පමණක් නෙවෙයි. තව කළ යුතු දේ තිබෙනවා සීල වශයෙන්. ඒ නිසායි චාරිත්‍ර සීල ධාරිත්‍ර සීල කියලා දෙකක් කල යුතු ඒවත් තිබෙනවා. කත්තබ්බ මේ විභංති අරිය භාවම් නිස්සාය කියලා දක්වනවා මේ ඒ ආර්ය භාවය විශ්ව කරගෙන ඉන්නේ. හොඳ ප්‍රවැත්ම සඳහා කල යුතු දේ තිබෙනවා. Taman විසින් කල යුතු. දැන් ඒ කල යුතු දේ නොකර හැරීම ඒ සීලය නොකිරීමක් වෙනවා. කළ යුතු දේ නොකරහැයි. එහෙම සිටින චාරිත්‍රය. චාරිත්‍රය කියන්නේ සිරිත් කියන්නේ. ඒ කියන්නේ සිරිත් විරිත් කියලා දෙකක්. සිරිත් කළ යුතුය. ඒ කළ යුතු දේ නොකර හැරීමත් වරදක්. නොකළ යුතු දේ කිරීම වරදක්. ඒ නිසා කළ යුතු දේ නොකර හරින්නට හොඳ නැහැ. හේතුක කරන්නේ. සමහර අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවලදී හැබැයි ඒක මේ කල්පනාකාරීව කළ යුතුයි. සමහර අවස්ථාවලදී සමහර යම් අයගේ ක්‍රියාකලාප පිළිබඳව අපට දක්නට ලැබෙන වැරදි තිබෙනවනේ. ඒ වැරද්ද ඒ දැනත්තාට පෙන්වා දෙනවා නම් එය Taman විසින් කළ යුතු දෙයක්. හිත සමහිතක හේත නැත්තයි වරද ගැන දන්නේ නැතුව ඔහු නොදන්නා වරද. ඔහු වරදක් ඒ කියා නොසලකන දෙයක් කරනවා නමුත් ඒක වරදක්. ඒකේ තිබෙන වැරදි බව කරුණාවෙන් අපට කියා දෙන්න පුළුවන් නම් ඒ අපි කළ යුත්තේ කිරීම. සමහර අවස්ථා තිබෙනවා කතා කළ යුතු අවස්ථා. ඒ අවස්ථාවලදී කතා කරන්නට ඕනේ. ඒ නොකර ඉඳීමද වරදක් වෙනවා කියනවා. හැබැයි තවත් අවස්ථා තිබෙනවා කතා කිරීම නිසා තව කාටවත් වරදක් සිදු වෙනවා. ඒම අවස්ථාවලදී කතා නොකර ඉඳීමත් සුදුසුයි. ඉතින් ඒක මේ මේ අවස්ථාවලදී ඒකයි ධර්මයේ ඕනේ. හැම විටම ධර්මයේ පැත්ත බලන්නට ඕනේ. කල යුත්ත නොකල යුත්ත ධර්මානුකූලවයි තීරණය කරගන්නට තිබේ. රජයේ දීත්‍යානුකූල වෙන්නේ. ඒ දීත්‍යානුකූල වෙන්නේ. සමහර බොහෝ තැන්වලදී නීතියයි ධර්මයයි දෙක එකට යනවා. අනිත්‍යය. සමහර අවස්ථාවලදී දෙක ගැටේ. වදින්න යන අවස්ථාවක් තිබෙනවා. එහෙම අවස්ථාවලදී හරි දේ කරන්නට පුළුවන් වෙනවා ඒ දීපියා සලකන. නමුත් ඒ දෙක ගැටෙන අවස්ථාවක්. එහෙම අවස්ථාවලදී ධර්මය පිළිගන්නවා කරනවා ධර්මාධිපතිය කියලා කියනවා. ධර්මය අධිපති කොට වාසය කරනවා. ධර්මයයි තෝරගන්න. ධර්මානුකූලව පිළිපැදීමයි තෝරගන්න. අනිත් ඒවා මොනවා සත්‍යයකට වැටුණාම ධර්මයේ දැන දීලා පිළිගන්නේ ඒක. අන්න එහෙම කරුණු පිළිනවා අපේ. ඒවා අපගේ ඒ ධර්මාධ්‍යාපනයේ සිදු කිරීමේදී දැනගන්නට ලැබෙන දේවල්. මේ ගැනීමේදී දැනගන්නට හැකි වෙන දේවල්. එතකොට විරසීන් කියන ඒවා මේ විදිහට වලකිය යුතු වරදි වලින් වැළකීමයි විරතිය කියන්නේ. ඒ විරතීන් ලෞකික වශයෙන් නැත්නම් පූර්ව භාග වශයෙන් දියුණු කරගෙන දියුණු කරගෙන ගිහින් ඒ දියුණු කරගෙන ගිය ගන්න කොතන දක්වා යනවා අපි කියන සීලයටයි සම්බන්ධිත ඒ සීලයට සම්බන්ධ වූ මේ විරතීන් තුන තුන කොයිතරම් උසස් ලෙස රකින්නවාදයි කියතොත් ජීවිත හානිය සිදුවන්නට හැකි අවස්ථාවලදී විරතීන් කැපකොට ජීවිතය රැක ගැනීම කරන්නේ නැතුව විරතියෙහි පිළිපද නැත්නම් විරතියට අනුව ක්‍රියාකොට ජීවිතයට ඕන දෙයක් වෙන්නේ කියලා ඒ තැනට ඉතින් ඒකට නිදර්ශන දෙනවා අපි ආරම්භ කරමු බොහොම රක්කායවා බලන විට නම් දැන් සමහරු කියනවා වික්ෂුන් වහන්සේ එකතු වෙලා කුද්ධාන් කුද්ධක ශික්ෂා පද සමූහණය කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින් ආනන්දහතුරුන්ට ප්‍රකාශ කළා වික්ෂුන් කැමති නම් කුද්ධාන් කුද්ධක ශික්ෂා පද අත්හරින්නට පුළුවන් නේ කියලා. නමුත් ඒ වික්ෂුන් කැමති නම් නම් ඒ වික්ෂුන් වහන්සේලා එකතු වෙලා කුබ්බාන බුද්ධක ශික්ෂාපදේ කියන එක පිළිබඳ නිශ්චිත බවක් ඇති කරගන්නට බැරි නිසා බුදුරජාණන් වහන්සේ ඊට කලින් වික්ෂුන් වහන්සේලා පිළිබඳවම වදාළනේ වහන්සේලාගේ නොපිරිහීමට හේතු වන කරුණු ඒ නොපිරිහීමට හේතු වන කරුණු වජ්ජීන්ගේ නොපිරිහීමට හේතු වන කරුණු වලටම සම්බන්ධ කොට වදාලා වික්ෂුන් වහන්සේ නොපැන වූ දෙවස්ථා ශික්ෂා ප්‍රදාදිය පනවන්නේද නැත දැනුම් ශික්ෂා පද ඉක්මවන්නේද කඩන්නේද බිඳින්නේද නැත ඒ නිසා භික්ෂුන්ගේ ජීවනම අපේක්ෂා කළ යුතුයි කැමති විය යුතුයි පිළිගීමක් නොවේ අන්න ඒ ඉගැන්වීම අනුගමනය කොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන ඒ 500ක් භික්ෂුන් වහන්සේලා එදා තීරණය කළා බුදුරජාණන් වහන්සේ අනවා බදාලේ ශික්ෂාපද එකක්වත් අඩු කරන්නේ නැතුව ඒ වූ පරිදිම ආරක්ෂා කරන්නේ. මේක ඒ වුණාට දැන් සමහරු විකියන මාතකලොත් කියනවා පත්‍රයේ කියනවා ආන්දරුවින්ට එක කියලා ඔය මේ ශික්ෂාපද සමූහණය කරලා මේ අලුත් ඒවා ඇති කරගෙන වික්ෂුණී ශාසනයක් පිහිටුවන්නේ. ඒක එකක් දක්වලා තියෙනවා මම දැක්කා. ආම්බුරුන්ට කියනවා. ආම්බුරුන් දන්නේ නැහැ. ඒ නිසා ආම්බුරුන්ට කියනවා මේ කීයේ ආම්බුරුන්ට එක කියලා මේක දැන් කරත හැකි. ඒනාර මේ සුභාන බුද්ධක ශික්ෂාපද සමූහණය කරත හැකි. ඒකයි මේ නොදන්නාකම කියලා හරියන්නේ නැහැ. ඒ වාට ඒවා බරපතල විපාක දෙන දෙන ඒවා. ශාසන විලෝපේ ශාසනය නැති කිරීමට උපදෙස් දීමක් මේ වික්ෂුන් වහන්සේ වික්ෂු ජීවිතය පිළිබඳව සැලකන විට මේක වික්ෂස් ජීවිතය. ගිහි ජීවිතය කියන්නේ හරියට ගිහියාගේ ජීවිතය සැලකන්නට ඉදෙන්නේ නිකන් මඩක ඉල්ලා ඉන්න කෙනෙක්. මඩේ ඉල්ලා ඉන්න කෙනෙකුගේ තත්ත්වය තමයි ගිහියාගේ තත්ත්වය. වික්ෂුන් වහන්සේ මේ මඩන් ගොඩටාවි ගොඩටාවි උසස් ධනකඩ ඉන්න කෙනෙක්. තව බලාපොරොත්තු වන්නේ එන්න එන්න ඉහළ තැනකට යන්න. සෝවාන් සකදාගාමි අනාගාමි රහත්. අත් සම්භෝධියයි කියන අරහත්ය දක්වා යන ගමනට යෙදී සිටින කෙනෙක්. ඒ නිසායි වහන්සේ බොහොම උසස් දැන රජදී. මේ විශේෂ ක්‍රම වික්ෂුන් වහන්සේ පිළිබඳව පිළිදෙන්නේ. අනිත් කරුණ වලින්ම නෙවේ. ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ එන උන්වහන්සේක සීලය. ඒ නිසා තමයි උපසම්පදාවෙන් වැඩිමහලු භික්ෂුව. රහත් උපසම්පදාවෙන් බාල භික්ෂුවගෙන් දැනුම් ලබනවා. සත්කාරවත් රහතන් වහන්සේ කියන්නේ රහත් වෙන්නේ කියන්නේ ශාසනයෙහි බඹසර වාසය අවසන් කිරීම සිදුවන්නේ රහත් වීමෙන්. ඒ නිසා තමයි ඒ රහත් වූ බව ප්‍රකාශ කරන වචන සමූහයක් කියන්නේ කීනා ජාති 25 භක්මචර්යයන් කතං කරණීයම් නාපරමිත්තක්ඛර කීනා ජාති නැවත නැවත ජාතිය ගෙන දෙවන යම් ක්ලේශ ධර්ම තිබුණා නම් ඒ සියල්ලම නැති කිරීම හේතු කොටගෙන නැවත ඉදීම ක්ෂය කරනවා නැති කරනවා සීමාචාර උසිතං භක්මචර්යං මේ ශ්‍රේෂ්ඨ වූ ඇසිරීම නැත්නම් භක්මචර්යාවෙහි වාසය ඉවර කරනවා උසිතං රස නිමුණා උසිතං භක්මචර්ය කතං කරණීයං කළ යුතුම දේ කරා කළ යුතු කිය දේවල් දැක්වීම සඳහා වචන දෙකක් මේ ශාසනයේ තියෙනවා කියන්නේ. කත්තබ්බං කරණීයං කත්තබ්බං කුසලං කියලා කියන්නේ චරිතබ්බං භට්ඨචරියං එහෙම තැන් වල කත්තබ්බං කිය. තව තිබෙනවා කරණීයං කියන්නේ. ඒ කරණීය කියන එකේ කත්තබ්බ කියන එකට වඩා උසස් දෙයක්. ඉහළ තියෙනවා. කත්තබ්බය කියන එක විදකට පහු කිරීම මේ අඩු කිරීම ආදී ඒවාට ඉඩක් එතන තියෙනවා. කරණීය කියන එක එහෙම නැහැ. ඒ කලේ හිටක් නෑ. කරණීය දැන් වික්ෂුව වික්ෂුත්වයට පැමිණෙන්නේ කුමකටද? කුමකටද? සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණක්ඛා සියලු දුක් වලින් නිදහස් නිර්වාණය සාක්ෂාත් කිරීම. ඒකනේ නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස කළ යුතු වැඩ කොටසක් තිබෙනවා. ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා යම අවශ්‍යයෙන්ම කළ යුතු නම් ඒ තමයි කරණීය. කරණීය. මොනවාද ඒක? පිටිස් කැපී කෙලස් කැපීම. උන්වහන්සේ දැන් පිළිවෙලින් සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ මාර්ග පිළිවෙලින් අලුත් අලුත් අරහන් මාර්ගයෙන් ඉතිරිව තිබුණු ක්ලේශ සියල්ලම නැති. ඒ නිසා මහන්සියට කිය හැකි ක්‍රීමාකාදී නිසිතම් විචල්‍ය සතම් කර්මීය. එළයෙත් කළාස් නා කරණිත්තක්ඛාය ඒ ක්ලේශ ප්‍රහාණය සඳහා එහෙම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා තව ඉදිරියට කළ යුතු දෙයක් නම් නැත. ඉදිරියට කළ යුතු දෙයක් පටන් ගන්න උතනිය. සීලේ පටන්. ඒකයි සීලං සාසනස්සත. සීලයයි සාසනෙහි මුල. සීලේ සාසනයේ අනුශාසනෙහි මුලයි. ඒ කියන්නේ සීලයක පිහිටා ඒ මත ගොඩනගන්නට ඕන සමාධි. සමාධියෙන් මතුවන දේකුයි කියන සමාධිය නිසා මතුවෙනවා තමන්ට ප්‍රඥාව. මොකද එහෙම කියන්නේ සමාධිමත් සිතෙහි ප්‍රඥාව උපදී. එහෙම නැත්නම් බොහොම කලබලයි බලන්න බොහොම වික්ෂිප්ත සිත්යක අවස්ථා තිබෙනවානේ අපට. සමහර විට මේ මේ තන්වල විද්‍යාව මේ ඔය ප්‍රිය සංභාෂණ ආදී මේක එහෙම තැන්වලට ගියාම මිනිසුන්ගේ ශක්තිය භෝෂාව කොමත් අතරේ කතා බහ කරමින් මේ පරණ කතා කර ආදී කතා කරගෙන හිමා වෙවි. එහෙම මේ සතුටු සාමීචිව වසන අවස්ථාවලදී කෙනෙකුට මේ ස්කන්ධ පංචකය පිළිබඳ මේ ජීවිතය පිළිබඳව තිබෙන බර ආදිය ගැන හිතෙනවා. නෑ. ඒවා පෙනෙන්නේ නෑ. ඒවා පෙනෙන්නේ නෑ. ඒවා ගැන ටිකක් හරි සිතට නැගෙන අවස්ථාවක් දෙනවානේ. ඒ ගුණ අවස්ථාවේ. සිතේ දැන්පත් බවක් ඇතිව පවත්න අවස්ථාවේ. ඒ නිසා දැන්පත් බවයි කියන මේ සමාධිය නුවණ ඇතිවීමට හොඳ වාතාවරණයක්. දෙන ඇතිකයි. ඒ නිසා නුවණ පහළින් මේ බැවින් බුදුරජාණන් වහන්සේ වදාළේ සමාහිතෝ යථාභූතං පදාන. සමාහිත කියන්නේ සංසුන්දි. එකක වූ සිත්කත නැත්නම් ඇතිපතු දකින්න. ඒ අතිපතු දක්නා වූ පදානාති කියන්නේ සකාරේන ඥානාති නුවණින් දැනගන්නේ. ඇතිසත්‍ය දැනගන්න. නුවණින් කියන්නේ ඒ නුවණ උපදින්නේ සමාධිමත් සිතේ. ඒ නිසායි මේ සමාහිතෝ යථා භූතං ප්‍රකාරය. සාධන සීලයෙන් වුණ කරනවා සමාධිය සඳහා ඒ සීලයෙන් නිෂ්ඨාව නෙවේ. අවුවත් කියතොත් අප සීති දෙනවා ඒ ඇති කියලා. කිසිම හයිසනමක් වුණා. ඒක හරි පිළිතුරක් හරි කාරණයක් දැක්වීමක් නෙවේ. සීලෝම තමයි. සීල නිෂ්ඨාව නෙවේ. කෙලවර නෙවේ. සීලය තවත් ඒකට උපකාර වෙනසයි පිළිෙන්නේ. ඒ නිසා ඒ දේ ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ සීලය පිළිබඳ කරුණු දක්වන තැනදී මම මේ දිනකින් විස්තර කියනවා. අඛණ්ඩ අච්චිබ්බ අසවල අකම්මාස බුද්ධිස්වඤ්ඤුප්පසත්ත අපරාමත්ත අන්තිමට දක්වන්නේ සමාධි සංවත්තනයි. සමාධි සංවත්තනයි කියන්නේ සමාධිය පිණිස පවත්නා සීය. ඒ මොකද එහෙම කියන්නේ සමාධිය ඇති කර ගැනීමට හේතු වෙන සීලය. ඒ සීලය නැත්නම් සමාධිය උපදවා ගන්නට බෑ. ඒ නිසායි සමාධි සංවර්ධනය. ඒ සමාධි සංවර්ධනික සීලය ඇති කරගෙන සමාධිය උපදවා ගන්නට ඕන. ඒ සමාධිය උපහාගෙන අපේ ශාසනයේ නිෂ්ඨාවම වේ. සමාධියම නිෂ්ඨාවකටගත් ශාසන තිබෙනවා. ඒ නිසා තමයි ආලාරකාරාම කීවේ මේ ශාසනයේ පිළිපද ඒ තමන්ගේ ආචාර්යවරයාලා ඒ தත්වයන්ම ලබා ගන්නට පුළුවන් නේ කියලා ඒක බොහෝ කලකින් ලබා ගත්තනේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. මේක නිෂ්ඨාව නෙවෙයි මහන්ස බලාපොරොත්තු වෙන නිෂ්ඨාවේ නෙවෙයි. මෙතන ඔහුගේ නිෂ්ඨාවේ ඊළඟට නිදුකරාණ පුත්‍රයෙක් කිව්වා. එතනත් කිහින් ඔහු සමාධිය නිෂ්ඨාව කොට ඇතුළේ සමාධිය නිර්සංඥා නාසංඥා අපන සමාධිය අපිට ලබා ගන්නවා. ඔහු ඒ ඒ නිසා ඒ ඒ තරංගහන්ස බලාපොරොත්තු වෙන ස්ථාවර වේ. ඒ බක්තරකි සමාධි නිස්ථාවකට ඇති ජන්මී ඉතිරේ. ධාගමී දෙන්නේ ප්‍රඥාවත් නිස්ථාව කියලා නෙවෙයි. ප්‍රඥාවේ නිස්ථාවට දැනීමට අවශ්‍යම ධර්මයි. ඒ නිසා මේ දිනකින් අහලා තිබෙනවා මේ රතවිනීත සූත්‍රය. ඒ රතවිනීත සූත්‍රයේ පුන්න මන්තානි පුත්‍ර පුන්න හාමුදුරුවන් හා සාරි පුත්‍ර අබ්බස්රාවකයන් වහන්සේ අතර ඇති වූ සංවාදය ශරීර හාමුදුරුවෝ පුන්න හාමුදුරුවන් දැනගත්තේ නැහැ ඒ දින අඳුනගත්තේ නැහැ නමුත් ප්‍රශ්න කළ අසුවා අරත්නි ඔබ මේ ශාසන භක්ති කර්යාවේ වාසය කරන්නේ සීල සිද්ධිය සඳහායි එහෙම නැද්ද සීල සිද්ධිය සඳහාද නැහැ චිත්ත සිද්ධිය සඳහාද චිත්තසුද්ධිය කියන්නේ ඔය සමාධිය තමයි. ඒ සඳහාද නැහැ. විචින සුද්ධිය සඳහාද නාම රූප පරිච්ඡේදය. ඒ සඳහාත් නෙවේ. සංඛාරික සුද්ධිය සඳහාද සත්‍ය පරිග්‍රහය. ඒ සඳහාත් නෙවේ. ඊළඟට සංඛාරික ඊළඟට මබ්බාමක ඥානපස්සන සුද්ධිය සඳහාද ඒ සඳහාත් නෙවේ. ප්‍රතිපදා ඥානපස්සන සුද්ධිය සඳහා. ඒ සඳහාත් නෙවේ. විසුද්ධීන්ගෙන් අන්තිමට එන්නේ ඥාන දර්ශන විසුද්ධිය. ඒ ඥාන දර්ශන විසුද්ධිය සඳහාද ඒ සඳහා නෙවෙයි කියවා මේ මාර්ගපත්‍රයේ ශාසනික භක්තිචර්යාවේ වාසය කරන්නේ. දැන් අපට පේන්නේ ඒක නිස්සාර වශයෙන්. ඒ සඳහා නෙවෙයි. ඊළඟට සරුද්ධාන්ගේ නැවතත් පෙරවලා ආකාරයෙන් නිරයිතම අවති මානසවගේ සීල විසුද්ධිය සඳහාද මේ බඹසර වාසය කරන්නේ නැtei කියේ. චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, සංඛාර කරන විසුද්ධිය, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මේ සත්‍ය විසුද්ධිය සඳහාම නොවේ කියන. එහෙනම් කුමක් සඳහාද ඔබ මේ ශාසන භ්‍රතිචර්යාවෙහි වාසය කරන්නේ? මේ බබසර දෙසන්නේ කුමක් සඳහාද? අනුපාදා පරිනිබ්බානක්ඛාය. අනුපාදා නිර්වාණය සඳහා නිර්වාණය සඳහායි ඒ කියන්නේ ස්කන්ධයන්ගෙන් තොර නිවන සඳහාය මේ ශාසන කමකරදී විසින් වඳ ඒ නිෂ්ඨාව කුමක්ද නිවන ඉන්හා කිසිවක් නෙවෙයි නිෂ්ඨාව ඒ නිවනට පරිවීම සඳහා නරකමේ ස්කන්ධ පංචකයන් සංඛාත දුක මුලදීන් වශයෙන් නිවන පැමිණීම සඳහා ස්කන්ධ පරිනිර්වාණයෙන් පැමිණෙන නිවන තමයි ඒ අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. ඒ සඳහා වික්ෂුන් වහන්සේ මේ පරමාර්ථයේ ඉරිසාන් වහන්සේ ඒ සීලාදී ඉන්නකම් ඕන සසංගිරි වන්නේ ඕන අප දෙපිරිසම සලකනවා නම් අප බලාපොරොත්තු වන්නේ නිවැරදි අපට යම්කමින් ඉඩක් තිබෙන්නේ සීලයෙන් දැන් සීලය අරතරම් විශාල නැතිවන්නට අමාරු සීලයක් නෙවෙයි අපිට තියෙන්නේ. සමාධි ප්‍රඥාවල විශේෂයක් ඉගෙනයි කියන්නේ. සමාධි ප්‍රඥා කියන ධර්ම ප්‍රඥාවේ කියන්නේ සෝවාන් චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා අප කියවේ. මේ චතුසත්‍ය සම්මාදිට්ඨි සංඛ්‍යාත වූ ප්‍රඥාව ආහත උපන්නම් අරමුණ වන්නේ නිවන. නිවන අරමුණ කිරීමේ කර ගැනීම වශයෙන් උපදවන ප්‍රඥාව සම්බන්ධ ඒ සඳහා අවශ්‍ය සමාධිය සම්බන්ධ වෙන විශේෂයක් නැහැ. සීලය පමණයි වෙන විශේෂය. ඒකත් සැලකිය යුතු කොට. අපි අද ඉතින් නවත් අනිත් දවසේ. Thank you.